ඔය ගාතාවක් තියෙනවා මෙන්න මෙහෙම ජාය බික්ඛු මාච පමාදෝ මාතේ කාම ගුණේසු බහස්සු චිත්තං මාලෝහ ගුලින් දිලීපමත්තෝ මාඛන්දි දුක්ඛ මිදන්ති දයමානෝ නතිජානං අපඤ්ඤස්ස නාති පඤ්ඤා අජ්ජායතෝ යම් හි ඥානං ච පඤ්ඤාච සචේ නිබ්බාන සාන්තිකේ කිය. කියන්නේ ජාය බික්ඛු මාච පමාදෝ මාතේ කාම ගුණේසු බහස්සු චිත්තං මාලෝහ ගුලින් දිලීපමත්තෝ මාඛන්දි දුක්ඛ මිදන්ති දයමානෝ කියන්න එපා කියලා කියනවා කාමය කියලා කියන්නේ නැත්නම් කැමැත්තට ගිජු වෙලා ඒ ඒ පැතිවලට ගිහිල්ලා ඒව ගිලලා දුකයි කියලා කියන්න එපා කියනවා හේතුව ඒව කියන්නේ හරියට යකඩ ගුලි වගේ ඒව යකඩ ගුලි වගේ ඒ යකඩ ගුලි කිල්ලහම කොහොමද දුකමයි තියෙන්නේ අපි පිච්චෙනවා විනාශ වෙලා යනවා ඊට වඩා බුදුහාමුදුරෝ දේශනා කරනවා ජය බිකු මාච ප්‍රමාදෝ පින්නත විඝාට විඝාට මේ මේ භාවනාව කරන්න ධ්‍යාන වඩන්න පුරුදු කරන්න ඒක සකස් කරගන්න බලන්න මාච ප්‍රමාද ප්‍රමාද වෙන්න එපා. මාතේ කාම ගුණේ සුබමස්තිත්තං. ඔය කියන කාම ගුණයන් වලට කැමති නිසා අකමැති තියෙන ඒ හැම එකටම කැමැත්තක් තියෙන අපි අකමැත්තට කැමති කැමැත්තට ඒ ඒ දෙපැත්තටම යන්න හදන්න එපා කියලා කියනවා. නති ජහනං අපඤ්ඤස්ස නති පඤ්ඤා ජායතෝ ප්‍රඥාවක් නැති කෙනාට ওই කියන විදිහට භාවනාවක් වඩන්න බෑ. භාවනාව නොවඩන කෙනාට ප්‍රඥාවක් වැඩෙන්නේ නැහැ. සම්විධානංච පඤ්ඤාච සත්‍ය නිබ්බාන සම්පතිගේ හැබැයි කවුරු හරි කෙනෙක් ඥානවන්ත විදිහට මේ භාවනාව ටික කරගෙන යනවා නම් මම ඒ කියන නිර්වාණය සමීපේ කියලා කියනවා මේක ධම්මපදයේ තියෙන කතාවක්. ඉතින් ආන් ඒ වගේවත් ගොඩක් මතකයට ගන්න ඕන බුදුහාමුදුරුව අපිට ළඟට ඇවිල්ලා පුද්ගලිකව දෙන උපදේශයන් හැටියට වගේ සලකන්න ඕන. එහෙම වෙන්න උනාම අපිට වීරියක් හටගනීවි. මේක කොහොම හරි අපි කරන්න ඕනේ කියලා හැම වෙලාවකම පවා. හොඳයි කමටහන් වර්තා කියන්න ඕනේ. මොන තියන? පෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. සරණයි. මගේ කමටහන් වර්තාද දවසේ එදිනෙදා වැටේ කටයුතු කරන විට බොහෝ දුරට සිහියෙන්ම ක්‍රියා කිරීමට උත්සාහ කරනවා. ඒ අතුගාන විට කොස්ස අල්ලන විට අතට දැනෙන ස්පර්ශය බිම අතගාන විට දැනෙන රළු බව හා ශබ්දය නිරීක්ෂණය කරමින් පිළිවෙලකට අතුගානවා මල් කඩන විට ඇහෙන ශබ්දය අතට දැනෙන සිනිඳු බව එක් එක් වර්ගවල ඇති වර්ණය සහ පියකත් බවේ වෙනස්කම් දක්වමින්ම මල් වට්ටිය පිළිවෙලට අසුරනවා දත් මදින විට පිළිවෙලට පැත්තෙන් පැත්තට උඩ යට ලෙස සිහියෙන්ම දත් මදිනවා තේ සාදන විට ඒ විදිහටම සිහියෙන්ම කටයුතු කරනවා. සුපුරුදු පරිදි උදේ සවස බුදුන් වැඳ මෛත්‍රී භාවනාව කිරීමෙන් අනතුරුව වාඩි වී සිටින ඉරියව්වෙන්ම බලා සිටිනවා. අවටින් කුරුල්ලන් කෑ ගහන ශබ්ද වාහනවල ශබ්ද ඇසුණත් ඒවා බාධාවක් වන්නේ නැහැ. සිතුවිලි පිටතට ගියත් නොදැනීම සිත කය තුලට යොමු වෙනවා. බොහෝ දිනවලදී ඊට ඉක්මනින් ආශ්වාසය හා ප්‍රාශ්වාසය දැනෙන්න ගන්නවා. සමහර දිනවල නාසිකාග්‍රේ සිට ආශ්වාසය හා ප්‍රාශ්වාසය දැනෙන අතර සමහර දිනවල එය කය තුල පමණක් දැනෙනවා. ඒ හුස්ම රැල්ල හොඳින් දැනෙන අතර ක්‍රමයෙන් එය නිවි යන ආකාරයක් දැනෙනවා. සිත ක්‍රමයෙන් ඉහළට එසවි කයෙන් අයින් වෙන ආකාරයක් ඒ අවස්ථාවේදී කයේ සැහැල්ලු ගතියකුත් දැනෙනවා. ඒ වෙලාවේදී අතේ ඇඟිලි සොලවා බලන විට කය දැනෙනවා. මේ ආකාරයට සාමාන්‍ය වේලාවක් සිටින විට සිත නැවත කය තුලට පැමිණෙනවා. නමුත් සමහර දිනවල භාවනාවට යොමු වී ටික වේලාවක් සම්තුන්ව සිටින විට කකුල් වල දනහිරින් පහට දනසිසින් පහළ කොටසේ තදබල වේදනාවක් දැනෙනවා. වෙනදා මෙන් වේදනාව දෙස බලා සිටියත් වේදනාව අඩුවන්නේ නැහැ. වෙනදා වේදනාව දෙස බලා සිටින විට ක්‍රමෙන් වේදනාව තුනී වී යනවා. ඉරියව් වෙනස් කරමින් ඉන්න උත්සාහ කළත් වේදනාවේ අඩුවක් දැනෙන්නේ නැහැ. අපහසුයෙන් සක්මන් භාවනාව කරන්න යොමු වුණත් වේදනාව අඩු නොවන නිසා ඒ අවස්ථාවල ටික වේලාවක් වාඩි වී සිට භාවනාවෙන් අයින් වෙනවා. සමස්තයක් ලෙස සලකන විට සමහර දිනවල හොඳින් භාවනාව සිදු වී සිත සංසුන් කර ගැනීමට හැකියවීමත් සමහර දිනවල සාර්ථක නොවීමත් ගැන මුසිතා සෑම දිනකම හැකි උපරිම අයුරින් පැයක් පමණ භාවනාවට යොමු වීම ගැන මා සෑහීමකටපත් වෙනවා. ඔබ වහන්සේගෙන් තවදුරටත් උපදෙස් බලාපොරොත්තු වෙනවා. ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ. කොහොමද ඔබතුමිය කියපුවාර මුල් ටික ඕක මම කොටස් දෙකකට ගන්නම්කෝ සාමාන්‍ය ජීවිතේ සහ භවනා ජීවිතේ කියලා. ඒකේ ඔබතුමිය කිව්වා ඇහැ ගැන කිව්වා කන ගැන කිව්වා නාසය ගැන කිව්වා ශරීරය ගැන කිව්වා දිව ගැන මං හිතන්නේ කිව්වේ නැහැ. සහ සිතිවිලි හැසිරීම ගැන කිව්වේ නැහැ සාමාන්‍ය ජීවිතේදී. මම බලන්න එතකොට දැන් ඔබතුමිය ස්පර්ශයෙන් මුලදී ඇත්තටම අපිට ඔච්චර අල්ලගන්න බැරි වුණානේ දැන් මේ වෙනකොට අපි අපේ අර නිකන් හරියට ආයතනයක් පොඩියට පටන් අරගෙන ඒක ටිකක් වැඩිපුර සංවර්ධනය කරනවා ප්‍රවර්ධනය කරනවා වගේ අපි සිහිය කියන එක එක පැත්තකින් පටන් අරගත්ත අර කොස් අල්ලනකොට වගේ දැන් අපිට පුළුවන් කොස් අතු ගන්නකොට ඒකෙන් අර රළු තැනේ නම් රළු ස්පර්ශයත් අනිත් තැනේ නම් අනිත් ස්පර්ශයත් අල්ල ගන්න තැනට දැන් අපි ටිකක් ඔන්න පිට්ටු වෙනවා ඒ වගේ බලන්න ජීවිතයේ තියෙන අනිකුත් ඔය කියන 100ට ගන්න පුළුවන් හැම කාරණාවකටම මගේ මේ මේ අපේ අවධානය ගන්න බල. එතකොට අඩුපාඩුවක් නෙවෙයි මේක එකතු කරගන්න තියෙන පැත්තක් තියෙනවා නම් ඔය ඇසකරනාසයේ දිවකය මන කියන ඒකෙදී එතකොට අර දිව කියන කොටස ගැන අම මුකුත් සඳහන් නොකරපු විදියක් මට මතකයි සහ හිත ගැන සාමාන්‍ය ජීවිතයේදී බලන්නාම පොඩ්ඩක් නොටිස් වෙනවද කියලා. නමුත් හදිසි වෙන්න එපා. මම මේ කිව්ව වුණාට ඒක ස්වභාවිකවම සිද්ධ වෙවි. ওই තියෙන ටික ওই විදිහට හිමීට කරගෙන යන්න. මොකද ඕක කරගෙන යනකොට ඔබතුමියට විවේකයක් ඇති වෙන තාක් ඒක කරනවා නම් ඔබතුමිය දන්නවා ඒක. නමුත් ඒක මානසිකව පීඩාවක් හරි වදයක් හරි වෙනවා නම් ඒකත් දන්නවා. එතකොට අපි තීරුම් ගන්න ඕනේ එහෙමනම් මම ට්‍රැක් එකෙන් පොඩ්ඩක් එහාට ගිහිලා තියෙනවා. අර වීණාවේ තත ඕනාවට වඩා තද කරලා තියෙනවා වගේ තීරුම් ගන්න ඕන. නමුත් ඒ කියන උත්කෘෂ්ඨ අවස්ථාවන් වලට අනාගතයේදී අපේ හිත්පත් වේවි tempat වීමේ මට්ටම් එක. ඒකේ හින්දා සාමාන්‍ය ජීවිතය තුළ මේ කියවපු කාරණා ඇත්තටම බොහොම හොඳයි බොහොම සතුටු වෙනවා කියන්නේ. ඒ වගේ දේවල් නම් නැවත නැවත එකතු කරගන්න බලන්න. තව තව තව තව එකතු කරගන්න බලන්න. ඒක බොහොම හොඳ දෙයක්. එතකොට අපි සජීවී වෙන්න පටන් ගන්නවා තමයි අපි අපි වෙනවා. එතන අපි අපේ වෙනවා ඇත්තම කියනවා නම් අපි අපි ගාව ජීවත් වෙන්න පටන් ගන්නවා. මේ ලෝකේ ජීවත් වෙන අය වගේ වෙන්න බලනවා අපි වර්තමානය තුල ඉන්න අය වෙන්න උනාම ඒක බොහොම හොඳ ලක්ෂණයක්. ඒක මම හඳුන්වනවා විශේෂයෙන්ම සිහිය සම්බන්ධයෙන් තියෙන බොහොම හොඳ දෙයක්. මොකද අනිත් එක තමයි ඔය කරපු දේවල් ගැන ඔබතුමීට මොකක් හරි මතක් කරන්න ඕන නම් ඕනම තැනකදී ඕනම වෙලාවකදී සිහිපත් කරන ප්‍රමාව විතරක් තියෙවි. ඒ ටික සිහියෙන් කළා. ඒකයි සිහියේ තියෙන ඊළඟ වරප්‍රසාදය වෙන්නේ ඕනම එකක් අපිට මතක් කරන්න පුළුවන්. වෙනවා මොකද අපි අවධානය කරපු ඉතින් භාවනාව තුළ අර භාවනාව කියන පරිච්ඡේදයට ආවොත් එහෙම ඒකෙදි ඒ තියෙන එක සාමාන්‍යයි. ඉතින් සමහර දවස් වලට අපිට ආශ්වාසයේ නාසිකාග්‍රේ දැනෙන නමුත් සමහර විටක ඒක අර ශරීරය තුලින් දැනෙන්න පටන් ගන්න පුළුවන්. ඒක හොඳයි. කමක් නැහැ. යෝජනාව තමා අර ශරීරය තුලින් දැනෙනවා නම් ඒක තුල පොඩ්ඩක් වෙලාවක් අපි වගේ අපි ඉන්න වගේ හදනකොට අපි වර්ණයන් සමතගුණ ටික එකතු වෙන්න වුනහම ඊළඟට හිත නිකන් අර මැලි කියන ලක්ෂණයට පිටු වෙන්න පුළුවන්. එහෙම වුනහම ශරීරය තුල තියෙන ඊළඟ කොටස් ටික නැතිනම් අනිකුත් කොටස් වලට අපේ අවධානය යන්න තියෙන ඉඩකඩ ඇහිරෙන්න වගේ පුළුවන්. මම විශ්වාස කරනවා ඒක හඳ වෙන්න පුළුවන් පසුකාලීනව කොහේ නමුත් යනක වේදනාවක් වගේ දෙයක් වුණාම අපිට ඒකත් එක්ක වැඩ කටයුතු කරන්න ටිකක් අපහසුතාවයක් වගේ. ඉතින් මගේ යෝජනාව තමයි යම් වෙලාවකදී ඔබතුමීට නාසිකාග්‍රය තුල හුස්ම දැනෙනවා නම් ඒකේ තේරුම හිතට පුළුවන්කම තියෙන්නේ ඒ දවසේදී භාවනා ඒ ඒ භාවනා වාරය තුලදී හිතට පුළුවන්කම තියෙන්නේ. ඕ ඒ මොහොත තුලදී හිතට පුළුවන්කම තියෙන්නේ ශරීරයේ බාහිර මට්ටම තුල තියෙන ඒ ශරීරයේ බාහිර ස්වභාවයන් ටික හඳුනා ගන්න. ඒකෙින්ද දැනට අපිට කොණක් තියෙනවා අර ගදුලබද සූත්‍රය කියන වගේ ඒක කොණක් තියෙන හන්දා අපි ඒක කොන මොකක්ද නාසිකාග්‍රේ දැන් අපිට සිහිය පිළිතවා ගන්න පුළුවන් වුණ ලක්ෂණයක් පහළ වෙලා තියෙනවා කොහොම නමුත් සිහිය තියෙන තැන අපිට ඊළඟට දැන් මේකෙන් කෙරෙන ඉඟිය තමයි අපේ සිහියට පුළුවන්කම තියෙනවා ශරීරයේ අභ්‍යන්තරයේ නෙවෙයි නමුත් බාහිර ඒ ඒ ඒ වපසිරිතේ ස්පර්ශ කරනවා. බලන්න පුළුවන් තරමක් ඒ බාහිර බාහිරව ඒ ස්වභාවය තුල බාහිරින් ශරීරයේ පුළුවන් තරම් කොහොමද කියන්නේ හඳුනා ගන්න, cover කරන්න, එහෙම නැතිනම් ආවරණය කරගන්න පුළුවන් තරම් පිරිසිදු දැක ගන්න බලන්න. පුළුවන් තරම් ස්පර්ශ කරගන්න බලන්න. ඒ වෙලාවට ඊට පස්සේ අපිට පුළුවන්කමක් වුණා කියන්නකෝ අපේ හිත ගියන් යනකොට ශරීරයේ අභ්‍යන්තරින් ආනපාන තේරෙනවා නම් අර සද්ද බද්දවල මොකක්වත් එහෙම රැහැණක් එහෙම ප්‍රශ්නයක් නැතුව ඒකේ තේරුම එදාට එහෙනම් ශරීරයේ බාහිර මේ මතු පිට පොත්තගෙන සලකන්නට ඕනේ නැහැ ඒ වෙනුවට අභ්‍යන්තරිකව එයාට යන්න පුළුවන් කමක් තියෙනවා කියන සංඥාවයි මේ පෙන්න. එහෙමනම් පුළුවන් තරමක් බලන්න ඕනේ ශරීරයේ අභ්‍යන්තරයෙන් මේක හරියට අපි හිතමුකෝ ගොඩ නැගිල්ලක දෙපැත්ත කැවිදිනා වගේ කියලා හිතන්න. ඔබතුමිය කියන ගොඩ නැගිල්ලේ එක වෙලාවකදී අබුදුමියව ගිහිලා දානවා හරියට පිටින් යන. එතකොට ඉතින් ඔන්න අර පොඩ නැගිලි පිටින් ඉතින් ඔන්න එහෙට නගිනවා මෙහෙට නගිනවා අර එහෙම මෙහාට නගිනවා ආන් ඒ වගේ යන්න පුළුවන්. තවත් වෙලාවක මේ ගොඩ නැගිලි අස්තර දාලා කරවහන. ආ ඒකේ තේරුම දැන් පිට තේන්න බෑ. දැන් ඇතුළට යන්න පුළුවන්. නමුත් අපිට කරන්න පුළුවන් වැඩ දෙකක් තියෙනවා. එකක් තමයි අර ගිහිල්ලා වැටිච්ච තැනට වෙලා පොඩ්ඩක් ඔන්න වටපිට බල බලා ඉන්න පුළුවන්. අනිත් තැන් වලට නොයා. සමහර විට ඇත්තටම කියන ගොඩක් වෙලාවට ඒ වගේ දෙයක් හන්ද තමයි අර අපි මෘදු සහ සැහැල්ලු කරගත්ත නැති හෝ ස්පර්ශ නොකරපු තැනකින් මොකක් හරි සංවේදනාවක් වගේ දෙයක් ඉස්මතු වෙන්න වුණාම හිතට මේක ආගන්තුක. ඒක ආගන්තුක වෙන්න වුණාම ඒකත් එක්කම ඔට්ටු වෙවි ඔට්ටු වෙවි ඔට්ටු වෙවි ඉන්න බෑ. බලන්න අපේ සාමාන්‍ය ජීවිතය තුලත් ඔහොම එකක් තියෙනවනේ. අපි අපේ ගෙදර තියෙන දේවල් අතර කවදාවත් නිකන් දැකපු නෑ වගේ දෙයක් අලුත් දෙයක් තිබ්බොත් එහෙම ඕක ඇහැට පේනවා නම් නිකන් මොකද වගේ ඕක ගැන හොයනකම් නැතුව බෑම තමයි. මොකද ඒක හරි කුතුහලයක් වගේ. අන්න ඒ වගේම තමයි ඒ වගේම මානසික තත්ත්වයක් තමයි මෙතනත් ඇත්තම සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම එහෙම හින්දා අර වගේ අවස්ථාවකට ආවොත් මගේ යෝජනාව තමයි සිසාරා යන්න ඕන. කිමිදලා යන්න ඕන මුළු අංග පුරාවට. බාහිරින් වලත් පුළුවන් තරම් ඉතින් මේකේ අර ඇඩ්වෙන්චර් එකක් කරන්න ඕනේ. සාහසජනක ගමනක් යන්න ඕන. අර මෙහෙට නැගලා මෙහෙන් අරයට නැගලා ඔක්කොම ටික ස්පර්ශ කරලා බලන්න ඕනේ. එතකොට හම්බ වෙයි රස්නේ තියෙන තැන්, සීතල තියෙන තැන්, කුලං වදින තැන්, එවුම නැති තැන්, හිර වෙච්ච තැන්, මෘදු වෙච්ච තැන්. ඊට පස්සේ දාඩිය ගලන තැන්, එහෙම නැති තැන්. ඔය එක එක දේවල් හොඳට හම්බ වෙනවා. ඒ හැම එකක්ම හොඳට නෝටිස් කරගෙන නෝටිස් කරගෙන යන්න. එතකොට පැයක් භාවනා කරනවාද කියන එක ඇත්තටම මහා දෙයක් නොවෙන්න පුළුවන්. කාලය කියන එක හැබෑවටම අකාලිකයි කියන එක <laughs> අපි කිට්ටු වෙන්න පුළුවන් කෙසේ හෝ අන්න එහෙම වුණාම මං හිතනවා භාවනාව අපිට බොහොම පේශීලී වෙයි කියලා මොකද අපි ඒ හඳුනාගන්නේ හිතට කරන්න පුළුවන් දෙයක්. ඕක තමයි අර සූදු සූත්‍රයෙන් කරන්නේ. අර අපිට කියලා දෙන්නේ අරක්කමිය වගේ. තන් නිමිත්තන් උගන්හාති කියනවා වගේ ඒ නිමිති ඉගෙන ගන්නවා එදාට මොකක්ද පුළුවන් රාජ්‍යරු වාද මොනවද කන්ට කැමති ආ ඒව කන්ට ආන් ඒ වගේ එහෙම එහෙම ධර්මතා ටිකක් අපි පුරුදු කරන්න බලමු භාවනාව තුළදී අන්න එහෙම වුණාම ඔබතුමියට සැහැල්ලුවක් දෙනලා දේවීගෙන් නිදහසක් සාමකාමීත්ව හදලා දේවි එතකොට අපි අර ගොඩක් බාහිරින් අර බලපාත්වන එක වෙනස් කරන්න පුළුවන් කමක් හම්බ වෙවි කියලා විශ්වාස කරනවා. මේක හොඳයි පුහුණු ඔය කරගෙන යන විදිහ. එහෙම කරගෙන යන්න බලන්න. පුළුවන් තරම් සාමාන්‍ය ජීවිතේ තමයි ඒ ගන්න ටික ඇත්තටම හොඳයි. එහෙම එකක් තියෙනවා බොහොම හොඳයි අදහස් ටික. සිහිය ගැන කල්පනා කරන්න පුළුවන් නම් හොඳයි. සිහිය ගැන කතා කියන්න පුළුවන් නම් හොඳයි. ඔය තියෙන ලක්ෂණ ටික නැවත නැවත මතක් කරන විදිහට මොනවාරි කරන්න පුළුවන් නම් හොඳයි. අනිත් එක තමයි විශේෂම දේ ඊළඟ දවසේ භාවනාවට යන්න කලින් කරුණාකරලා ඔය ඔය කියන කමඨහන් වර්තාව කියවලා ඊළඟ එකට යන්න. අද කමඨහන් කියන්නේ ඊයේ කමඨහන් වර්තාව කියවලා අද භාවනාවට යන්න. හෙට භාවනාවට යන්න කලින් අද කමඨහන් වර්තාව කියවන්න. එතකොට මේ දවසින් දවසට හිත වැඩ කරන විදිය හෝ අපේ දියුණුව හෝ අනිත් පැත්ත කියන මොකක් හරි ගමන. ඒ ඕනම දෙයක් අපිට තේරෙන්න, පේන්න, ස්පර්ශ කරන්න පුළුවන්. බොහොම හොඳයි. පිරුසුණයි. එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි වාචයට බොහොම පිං. අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙමයි තෙරුවන් සරණයි. මම ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ අවසරයි. එහෙමයි එහෙමයි. තෙරුවන් වැඳලා විනාඩි 10ක් පමණ සක්මන් කරලා ආනාපාන සති ආනාපාන සති භාවනාව කිරීමට පටන් ගත්තා. ආනාපාන සති භාවනාව කිරීමට පටන්ගත් මොහොතේ සිට පළවෙනි විනාඩි 10 වගේ කාලයක් තුල සිට හයහත් වතාවක් පිට යනවා. ශබ්දත් ඇසෙනවා. සෑහෙන ප්‍රමාණයකට සිත පිට යන විටම සිත පිට ගියා කියලා වැටහෙනවා. එවිට ආයාසයෙන් නැවත හුස්මට සිත ගත්තා. සමහර වෙලාවට සිත පිට ගිහිල්ලා කියලා ටිකක් වෙලා ගියාට පස්සේ තමයි දැනෙන්නේ. නමුත් දෙවෙනි විනාඩි 10 වගේ කාලය තුල සිත පිට යන වාර ගාන අඩු වෙනවා. එවිටද ආයාසයෙන් නැවතත් හුස්මට සිත ගන්නවා. තුන්වෙනි විනාඩි 20 වගේ කාලය තුල සිත පිට යන්නේ නැති තරම්. නමුත් ශාරීරික වේදනාවක්. ඒ කියන්නේ දුන. ධනිස්කේප් කුම. හිසේ බර ගතිය. මුහුණ ප්‍රදේශයේ කසන ගතිය. තවත් නිකන් ශාරීරිය ගැස්සෙනා වගේ ගතියක් දැනෙනවා. නමුත් ධනහිස් කැක්කුම දෙකටම පවතිනවා. අනිත් දැනීම ඇති වෙලා නැති වී යනවා. සම්පූර්ණ වශයෙන් ස්වාමින් වහන්සේ විනාඩි 40ක් 40ක් වගේ පමණ වේලාවක් ආනාපානය ගැනීමට උත්සාහ කළා. මේකයි ස්වාමීන් වහන්සේ මගේ தත්ත්වය ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා. පෙරවන් සරමයි. ඇත්තටම බොහොම සන්තෝෂ වෙනවා බලන්න මුල්ම දවස්වල ඔබතුමා කියපු කමඨාන් වාර්තාත් එක්ක ඇත්තටම පුදුමාකාර සතුටක් තමයි. බලන්න එහෙමයි. ඔය පරීක්ෂණය තුළ ඔබතුමාට තේරෙනවා ශරීරයට හිතෙනවා කියලා හිත යනවා. ගියාට ආනපානෙට ගන්න බලනවා. ආනපානෙට ගන්න උනහම එයා පෙන්වන තවත් විශේෂ ලක්ෂණයක් තියෙනවා. ශරීරයේ තුල තියෙන වේදනාවල් ටික ටිකක් වැඩිපුර ප්‍රකට කරලා වගේ තියෙන බවක් තේරෙනවා නේද? ඊට පස්සේ ඔව් ඊළඟ මුහුණ ප්‍රදේශයේ දැන් කිව්වා ඒ කියන්නේ ශරීරයේ මතු පිට දැන් යවන්න පින්නන්න බලනවා. අන්න ඒ වගේ එකක් තියෙනවා. ඒ වගේ වෙලාවක මම කරන්න පුළුවන් යෝජනාවක් තමයි ඔබතුමා බලන්න ආනපානයට හිත ගන්න එකද ලේසි. එහෙම නැතිනම් ඔය කියන ධනිස්ස රිදෙන එකට හිත ගන්න එකද ලේසි කියලා. ආනපානයට හිත ගන්න එකද ලේසි. එහෙම නැතිනම් ඔය මූණ කසනවා වගේ ඒකට හිත ගන්න එකද ලේසි. ගොඩක් වෙලාවට අර අපේ පුරුද්දට ආනපානය ලේසි කියලා හිතුව උනාට ඊටත් වඩා ගොඩක් ලේසි වෙන්න පුළුවන් අර වගේ තියෙන ඕලාරික සංඥාවකට ගන්න. මොකද ඒක ටිකක් වරක විශාලයක තියෙනවා. අන්න එහෙම වුණාම ඔබතුමාට යම් වෙලාවක ශරීරයට එන්න පුළුවන්කමක් හම්බ වෙනකොට ඊට පස්සේ ඒ ශරීරය පේන්න පටන් ගත්තාම මගේ යෝජනාව තමයි පුළුවන් තරම් මේ ශරීරයේ පුරාවට යන්න බලන්න ඕන. ආනපානෙ කීචාවයි මේ ඉන්නේ කානුපස්සනාව තුළ ශරීරය තුළ ආනන්ද මහරහතන් වහන්සේ කියන හැටියට කල්යාණ මිත්‍රයා ගාව. ඒක හන්දා පුළුවන් තරම් ශරීරයේ තියෙන කොටස් ටික ස්පර්ශ කරන්න බෑ. අපි කියමුකෝ උදාහරණයක් හැටියට හරි වේදනාව දැනුණා. දැන් ඉස්සරි දෙනවා. හරි මේකේ තේරුම දැන් ඇටකටු ටික අහු වෙනවා කියන එක. හරි ඊළඟට බලනවා අනික් ධනිස් කොහොමද? ඊට පස්සේ කකුල හරිය කොහොමද? කොහොමද? බෙල්ල මුලහිස එළිය අනේ වගේ. එතකොට ඔබතුමා කිව්වා ඒ වගේ බරගතිය අර එන්නේ දැනෙනවා කියලා. ඒකේ තේරුම හිත අපිට ඉඟි කරලා පෙන්නනවා දැන් ඔයාට ඔයාගේ තියෙන සිහියට පුළුවනි මෙන්න මේ වගේ ටිකක් ස්පර්ශ කරගන්න. එතකොට අපි ඒ ඉඟිය තේරුම් අරගෙන ඒ ඒ ඒ නිමිත්ත තේරුම් අරගෙන පුළුවන් තරම් ඒ ටික වර්ධනය කරගන්නේ හොඳයි. ශරීරේ බාහිර නම් අපිට තේරුනේ අර මුහුණ කසනවා හරි මොකක් හරි එහෙම එකක් වගේ නම් ඒකේ තේරුම එයාට අභ්‍යන්තරයට යනවට වඩා මේ වෙලාවේදී ලේසි පහසුයි බාහිර ඉන්න එක. බාහිර ඉන්න එක එහෙමනම් එහෙමනම් අර අර ඉස්සලා රම්මතේ තමයි කිව්වා වගේම බාහිර තුල Tamanට යන්න පුළුවන් උපරිම යට බලන්න. හිත දිවුවනම් ආපහු බාහිරට බාහිර තැනකට ගන්න පුළුවන් නම් ගන්න. පසුකාලීනව ඔබතුමා ඕක ඕක තුල මාස්ටර් වුණාට පස්සේ ওই කියන කාරණාව තුල ගොඩක්ම ගොඩක්ම කරන්න වුණාට පස්සේ හිත ඉබේටම එන්න පටන් ගනීවි. එයාට නිදහස අරමුණට. ඔබතුමාට තියෙන්නේ හිත පිට ගියා කියන එකට දැකලා ඒකට සාන්දර වෙන්නේ විතරක් වෙන්න පුළුවන්. හිත පිට ගිහිල්ලා නේද තියෙන්නේ හෝ හිත පිට යමින් පවතිනවා කියන එක ස්පර්ශ කරන එක විතරක් වෙන්න පුළුවන්. බෙහෙත හම්බ වෙන එක ස්වභාවිකවම සිද්ධ වෙනවා. කවුරු හරි කෙනෙක් ධර්මයේ පුරුදු කරනවා නම් ඒ ධර්මයේ විසින් එයාව ආරක්ෂා කරනවා වගේ අපි ඔය කියන ධර්මතා ටික පුරුදු කරන්න පටන් ගත්තාම අපිට ආරක්ෂාව සැලසෙයි. අර ගැසීම වගේ එන්න හේතු වෙන්න පුළුවන් අපි අර සිතවිල්ලක ඉඳලා ආපහු සිහියට ඒක ටිකක් ලොකු පරතරයක් වගේ එකක් හිතේට තේරෙන්න පුළුවන් ශරීරයට. අන්න ඒක ටිකක් එක්තරා විදිහක ගැස්මක් හැටියට වෙනව වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි අපි කියමුකෝ සිහිය නැතුව ඉඳලා සිහිය තියෙන තැනකට එනකොට වගේ තියෙන යම්කිසි සංඥාවක් වගේ කියලා කියනවා. ඒක සාමාන්‍යයි. ඒක වෙන්න පුළුවන් කාටවත්. මුලදී හැබැයි ඕක වෙන එක අපිට නොදැන සිද්ධ වුණාට පසු කාලීනව ඔහොම සිද්ධ වෙන එක අපි හුරු වුණාට පස්සේ ඒක නැවත නැවත නැවත නැවත බොහෝ වාර ගණනක් ස්පර්ශ කරන්ට උනාට පස්සේ ඒ සිද්ධ වෙන දෙයට අපි හුරු පුරුදුතාවයක් ඇති වෙන්න ගනි අර කූඩු වගේ කියන ලක්ෂණයෙන් නිදහස් වෙන හින්දා. ආන් එහෙම වුණාම ඕක වෙන්න කලින් අපි ඕක අල්ලන්න පටන් ඒ වගේ තැනක් අනිවාර්යයෙන්මපත් වේ ඉතුමාට ඔය කියන. ඉතින් ඔහොම අපි කටයුතු ටික ඉදිරියට කරගෙන යමු. බොහොම සන්තෝෂයි භාවනා ගැන ඒ තියෙන විදිහටම හොඳයි. සහ ওই මං කියපු යෝජනා ටික ගැන එහෙම සුට්ටක් අවධානය යොමු බලන්න. සක්මන් කරලා භාවනාවට එන එක හොඳයි. බලන්න සක්මනේදීත් අර කකුලට කකුල වදිනකොට මොන කකුලේ මොන හරියද පළවෙනියම බිම තියෙන්නේ. අන්න ඒ වගේ කල්ලුවොත් හොඳයි කියලා මම යෝජනා කරනවා. එක කුලක විතරක් ලැබුවත් කමන්නේ. ඔව් මම නම් කරේ ඇත්තටම එක කුලක් පැත්තේ අනේක කතාරු දැම්ම හිතට දුවන්න දුන්න අනෙක් කකුලේදී. ඕ ස්වභාවිකව වෙන වෙන දෙයකට වෙන දුන්න. නමුත් මම ආධ්‍යයනය කරන එක එක කකුලකට විතරක් දාගත්තා. ඒකෙත් පළවෙනියෙන්ම ආඩිය විම තියෙන තැනට විතරක් දාගත්තා. ඊට පස්සේ ඒක හිමීටම හිමීටම ඇවිදලා ඉගෙන ගත්තා. සුට්ටක් වේගෙන් ගිහිල්ලා එතන සිහියෙන් ඉන්න ඉගෙන ගත්තා. සාමාන්‍ය ජීවිතයේ ඇවිදින තාලෙට ඇවිදලා එතනට සිහියෙන් ඉන්න ඉගෙන ගත්තා. එහෙම වුණාම සාමාන්‍ය ජීවිතේ දහසකුත් එකක් වැඩ කටයුතු කරද්දී වුණත් මට මොහොතක් ඉදහසක් ලබා ගන්න මගේම ශරීරයේ තැනක් තියෙන පටන් අන්න ඒකයි මේ වගේ තියෙන රහස වෙන්නේ. මම හිතන ඔබතුමාට ඊට ස්පර්ශ කරන්න පුළුවන් වේවි කියලා ඒක එසේම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේට බොහොම පිං. ස්වාමීන් වහන්සේ මම මම මෙතනින් ඕෆ් කරනවා මොකද මම ස්වාමීන් වහන්සේ මේ ඔෆිස් එකේ ඉන්නේ. ඒකයි. හරියට. අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි. ඔක්කොටම අවසරයි. හොඳමයි ධර්ම ප්‍රියන්ත මල්ලි. අවසරයි ස්වාමීන් වහන්සේ. මගේ මගේ කමඨම් වර්තා දෙකක් විදිහට සකස් කරලා තියෙන්නේ එකක් භාවනාවේදී අනිත් එක සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා කටයුතු වලදී දෙවෙන ආකාරය මේ අද දින කමඨම් වර්තාව තමයි පෙරහරු 4යි 30ට භාවනාවට වාඩි වෙන්නේ ස්වාමීන් වහන්සේ දෙවදින වැඩසටහනේදී දේශනා කළ පරිදි අලුතින්ම භාවනාව ආරම්භ කළ යුතුයයි සිතුවේමි. අද මගේ නිමාඩු දිනයයි. වෙනදා නිමාඩු සඳුදා දිනවල අධික බලාපොරොත්තු සහිතව භාවනාවට වාඩි වී ඒ එසේ සිදු නොවන බැවින් අසහනයට පත්වීම මගේ සාමාන්‍ය ස්වභාවයයි. මූලිකවම අද දින හුස්මට සිහිය පැවැත්වීමි. හුස්මේ නියම ස්වභාවය අත්විඳින අතර විවිධ කාරණා මතක් වීම සිදුවේ. එවිට සිහිය හුස්මට දැවැත්වීමට දැඩිව අදිෂ්ඨාන කළ යුතුයයි සිතුවෙමි. ඒ අනුව කාරණාවට සිත පිවිසි ගමන් කරන විට අදිෂ්ඨානයේ මතක් වේ. ඒ අනුව කාරණාවේද සිත පවතින හුස්මටද සිත ගත යුතුයයි සිතන අතරමැද අවස්ථාවක් අත්විඳිමි. එය තරමක් දුරට ඒ අවස්ථාවේ සිත පවතිනවා. නමුත් අද දින මං ඒ ගැන කලබලයටපත් නොවි එසේම වන්නට ඉඩ හැරියා. ඒක මට සිතුණා මගේ කම්මැලිභාවයක්ද කියලා. සැකයක් ඇති වුණා. ඒක නිසා මේ කම්මැලි නොවි සිත ඉක්මනින්ම මූලික තත්වයට ගත යුතුයදයි කියලා මට හිතට සැකයක් ඇති වුණා ඒ අවස්ථාවේ. සැක ඇති වුණා දිගටම වෙනකොට. ඉතින් එතකොට ධර්මක වේලාවක් එසේ සිටින විට මේ සිත කාරණාවලට ඇදී යාමේ ස්වභාවය තරමක් දුරට අඩු වුණා. මතක් වීම එන බවත් ඊට පස්සේ ටිකක් වැටහෙනවා. ඊට පස්සේ මම මේ මතක් වීම පස්සේ හිතනවායි කියලා ඒ අවස්ථාවේ හිතුවා. මේ මතකයේ තියෙන කාරණාව. ඒ ආකාරයට තරමක් වෙලාවක් සිතේ මතක් වීම මතක් වීමුත් එනවා. නමුත් හුස්මට යා යුතු බවක් දැනෙනවා. මතක් වීම ඒ තරම් පැහැදිලිව එන්නේ නැහැ. එයින් පස්සේ මට ටිකක් නිදිමත ස්වභාවයක් ආවා. සිත මේ සිදිපත ස්වභාවයේදී නිකන් සිත නිකරුණේ ඔහේ ඉන්නා බවක් තමයි දැනුනේ. මේ මං එයින් නිදීමට යමක් කළ යුතු කියලා සිතුවා. ඒ නමුත් මට එහෙම තීරණයක් ගන්න තරමටම හිතේ ක්‍රියාකාරීත්වයක් නැහැ. ඒ නිසා මම ඒ අවස්ථාවේ මේ දැන් දෙවි බඹුන් ඒ වගේම මේ සියලුම දෙනාට වහන්සේලා ඇතුළු හැම දෙනාටම එක එක වශයෙන් වෙනම පින් දෙන්න ආරම්භ කළා. ඉතින් එතකොට මගේ හිතේ නැවතත් අර ප්‍රබෝධමත් ගතියක් ඇති වුණා. ඒ වෙන විට වෙලාව මම බැලුවා එතකොට වෙලාව 5යි 35යි ඒ කියන්නේ පැයක් අවසන් වෙලා කියලා තේරුණා. ඉන් පස්සේ මම ඒ අවස්ථාවේම වාඩි වෙලා මේ භාවනාව ආවර්ජනා කළා. මේ ආවර්ජනා කරලා මං ඒ මොහොතේම ඊට පස්සේ විනාඩි 15ක් විතර ඉඳලා ඒ මොහොතේම ලිව්වා භාවනාව. ඊළඟට ඒ භාවනාවේ සිද්ධිය අනිත් එක මම එදිනෙදා ජීවිතේදී අනිත් අයගේ මේ උදාහරණ සහිතව මමත් පටන් ගත්ත එක සිහිය පවත්වා ගැනීමක් ඒක තමයි මම නිවසේ පඩි පෙළ බසින විට සිහිය පවත්වා ගන්න පුරුදු කළා. දවස තුල සිටිය පවත්වා ගැනීම පිණිස අන් අයගේ අත්දැකීම් උපකාර කර ගනිමින් පියගත පෙළ නැගීම හා බැසීම සිහියෙන් කිරීම ආරම්භ කළෙමි. මුල් දිනයේ සිහිය ප්‍රයත්ුනේ වාර දෙකකදී පමණි. වැඩි දියුණු කර ගැනීම පිණිස මම chart එකක් සාදා ගත්තෙමි. එය එයට දිනේ වේලාව පියගත පෙළ නැගීම සඳහා ඉහළට ඊතලයක්, පහළට බැසීම සඳහා පහළට ඊතලයක්, සිහියෙන් නැගීම බැසීම සිදු කළා නම් හරි සලකුණක් සිහිය තිබුණ නැත්නම් වැරදි සලකුණක් යොදාගත්තා. ඒ මට පේන තැනකට මගේ ඒදී මගේ නිවසේ පඩිපෙළ 19ක් ඇති බවත් දිනකට වාර 12 15ක් අතර වාරයක් පඩිපෙළ නගින බවත් මට තේරුනේ මේ අත්දැකීම තුළ. නැත්නම් මම නැගපු බැසපු වාර ගන්න දන්නේම නැත. ඉතින් මේ ක්‍රමය නිසා මම ඒ වාර ගන්න අවබෝධයක් ආවා. දැනට මම උදේ කාලයේ රාත්‍රී කාලයේත් මේ පඩිය බහිනකොට සිහිය පවතිනවා. නමුත් දවල් කාලේ මගේ ඒ සිහිය නැතුව තමයි පඩිපෙළ දැසලා තියෙන්නේ කියලා අවබෝධ වෙනවා. ඉතින් මම මේක දිනු කරගන්න මහන්සි ගන්නවා ස්වාමීන් වහන්සේ වංශයට පෙරෙන් කරනවා. බොහොම හොඳයි ඈ ඇත්තටම. මට ඔබතුමී මෙහෙම දෙයක් කියන්න ඕන. හිත කාරණාවන් වලට යනවා කියලා කිව්වා. ඒ කියන බව තේරෙනවා. ආපහු හිත ආශ්වාසය හුස්මට ගන්න උත්සාහ කරනවා කියලා කිව්වා. එතකොට හිත ආවේ ආශ්වාසයටද නැත්නම් ශරීරයට? සිත ආවේ ශරීරයට සමනස. එහෙමයි. අන්න හරි. එහෙමනම් ඕකේ තේරුම අපිට අර ඔබතුමිය දන්නවට ඇති ශරීරය කියලා කියන්නේ රළු දෙයක්. හුස්මට සාපේක්ෂව ඒක තේරුම දැන් අපි ඉගෙනගෙන තියෙනවා ආනපානය තමයි අපේ භාවනාව කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා අපි ඉපදෙන්නේ ඇත්තටම අපේ භාවනාව ආනාපානය කියන එක ඉගෙනගෙනමයි. මම දන්නේ කොහොමද. කොහොම නමුත් කමන්නේ. මේකෙදී අපේ හිත අපිට උගන්වනවා සත්‍ය කතාවක් මොකක්ද? අපේ දැනට අරමුණ විය යුත්තේ ශරීරයයි කියන්නේ. ඒකයි අපේ ඒ අරමුණ අපිට එන්නේ ශරීරය කියලා. අම්මට නිදිමත වගේ ගතියක් එන්න හේතු උනේ මොකක්ද? ඔන්න හිත පණිනවා. කාරණාවන් වලට යනවා. ආපහු ඒක ගියහම ඔබතුමිය ඔන්න දැනගන්නවා ආම හිත ගියා ආපහු ගන්න ආනපන කියලා. ඔන්න එක සර්කල් එකක් කියලා හිතන්නකො. එතකොට මේ බලන්න මේ සර්කල් එක එක හා සමාන විදිහේ සර්කල් එකකුයි උනේ. හිත පැන අපි දැනගත්තා අපි ගත්තා. දැනගත්තා හිත පැන අපි දැනගත්තා ආපහු හිත ගත්තා ආනපනෙට ශරීරයේ වගේ දෙයක් තේරෙන්න උන ආනපනෙට ගන්න බබ. අන්න එහෙම එකක්. එතකොට මේක තුලා මේ කීප වතාවක් වුණාම ඔබතුමියක් දන්නවා අපේට අර ඒකාකාර විදිහට සම්ප්‍රතිපයක් සිද්ධ වුණාට පස්සේ එයා ඒක අර අතහැරලා දාන්න බලනවා ඒක තමයි හිතේ තියෙන සාමාන්‍ය ස්වභාවය. අන්න උතනට තමයි අපිට මේ අර ඉංගියේ එන්නේ ශරීරය ස්පර්ශ වෙනවා කියන එක බලන්න බුදුහාමුදුරු කුයිතරන්න අති සූක්ෂම ඥානයක් තිබ්බ උතුමෙක්ද කියලා උන්වහන්සේ අපිට දේශනා කරනවා ශරීරය තේරෙනවා නම් අය එහෙනම් ඒකේ තේරුම අපි මේ ශරීරය තුල යන්න ඕන කියලා. මොකද එතකොට හිතට දෙනවා අර විචිත්‍රකම. ඒ විචිත්‍රකම් හම්බ වුණේ නැති හන්ද තමයි අම්මා පටන් ගත්තේ පින්දෙන. එතකොට අපි අර හිතේ හිත අපේ ශරීරයෙන් පිටට පන්නවල ඔබතුමිය ඔන සිහිය එහෙම නැත්නම් ඒක ඒ ඒ වෙලාව තුල කොහොමද කියන්නේ ලයිව් වෙන්න බැලුවා. ඒ වෙලාව තුල සජීවී වෙන්න උත්සාහ කළා. දැන් අපිට ඒ එහෙම ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්. පැහැදිලියට මම කියනවා. ඒකත් නිවැරදිතාවයකුත් තියෙනවා නැතුවත් නෙමෙයි. නමුත් ප්‍රසාදනීය නිමිත්තේ චිත්තම් පණිදේතබ්බන් කියලා තියෙනවා. ඒක හරි. තවත් එකක් අම්ම අපිට භාවිතා කරන්න පුළුවන් දැන් ওই ශරීරය කියන ඉංගියේ නෙහින්දා ඒ ඒකේ තේරුම අපිට මේ ශරීරය දැන් බලන්න පුළුවන් තරමට අපේ තියෙන අපිව සුසර වෙලා අපිව අපිව ඒ තරමටම ක්වොලිෆයිඩ් වෙලා වගේ තියෙනවා. අපි ඒ තරම සුදුසු වෙලා තියෙනවා කියලා. එතකොට හඳුනා ගන්න බලන්න ඕන ශරීරය තුල මෙයා මාට තේරෙන්නේ නැත්නම් ශරීරය තුල සිහිය මට පෙන්වලා දෙන්නේ ශරීරයේ මතු පිටක්ද අභ්‍යන්තරයක්ද නැත්නම් මේකේ නිකන් මොකක් කරන එක මික්ස් එකක්ද කොහොමද කිය. එතකොට ඔය දෙකෙන් ලේසි දෙක දේශී එක අපි අල්ලගන්න බලන්න ඕන. ඊට පස්සේ අපිට යන්න ගොඩක් දුර තියෙනවා. ශරීරයේ මතු පිට නම් මතු පිට පැත්තෙන් ගොඩාක් දුර යන්න පුළුවන්. අභ්‍යන්තරය යහුණා නම් අභ්‍යන්තර පැත්තෙන් ගොඩාක් දුර යන්න පුළුවන්. එතකොට හිතට අර විචිත්‍රකම කියන එක හම්බ වෙන්න පටන් ගනීවි අර ඒකාකාර ස්වභාවයට වඩා දුවනවා නම් දුවපුවාවයි අපි ආපහු ගන්නකොට අපිට ගන්න පුළුවන් ශරීරය තවත් තැනක්. ශරීරයට තමයි යන්නේ. නමුත් ඒකේ තියෙන කොටස් අත තියෙන්න පුළුවන් කකුල, ඇඟිලි, කොන්ද, බඩ, ඔළුව, පපුව, බෙල්ල අන් වගේ කොහොම හරි එහෙම ස්වභාවයකට ගන්න එක ගොඩක්ම වටිනවා. එතකොට අපි භවනාව තුළ ගොඩක් සජීවී වෙන්න ගන්නවා වෙන මොකක්වත් නෙවෙයි සිහිය තුළ. මේ ඉන්නේ කායපස්සනාව තුළ, මේ ඉන්නේ සිහිය තුළ. අන්න එහෙම වෙන්න වුණාම ඔබතුමියට හම්බ වෙවි ওই ශරීරය තුල කොහොම යන්ට වුණාම අපි දැකපු නැති සමහර සමහර කොටස් තියෙනවා. ඒක හරියට අර කකුල වදින්න ඕන සුණගිල්ල වගේ විශේෂයෙන්ම කොහේ හරි දැනක වදින්න ඕන එහෙම එකක් තිබ්බා කියලා මතක් වෙනවා. ආන් ඒ වගේ මෙහෙම යනකොට අපිට හම්බ වෙවි මේ ශරීරය තුල අර ඉස්සර මහතරක් වගේ මට සමහර රස්නේ තැන් තියෙනවා, සීතල තැන් තියෙනවා, බුදු තැන් තියෙනවා, පැහැල්ලු නැති තැන් තියෙනවා. ඇහැල්ලු තැන් තියෙනවා, ගොරෝසු තැන් තියෙනවා, එහෙම නැති සියුමැලි තැන් තියෙනවා. අන්න ඒ වගේ ඒ දේවල් ටික ස්පර්ශ කරන්න පටන් ගනීවි ඇස්තිපියා. අන්න එහෙම වුණාම අපේ හිතට ලොකු විචිත්‍රකමක් එක්ක ඒ දේවල් වලින් පසු කාලීනව අපිට බලපෑමක් සිද්ධ වෙන්න තියෙන වටපිටාවන් ටික බොහෝම ඉක්මනට නිෂ්ප්‍රභා වෙන්න පටන් ගන්නවා. අන් ඒකින්ද මගේ යෝජනාව තමයි ආපහු ආනපානයට ගන්න හිත අවටකමක් නැහැ. ඒක චුට්ටක් අපි අලුත් වචනයක් වගේ දාගන්න බලමු. හිත ආපහු එන තැනට හිත ගන්නවා කියලා. ඒක එන්නේ ශරීරයට නම් ආ ඒකේ තේරුම ශරීරය තුල පුළුවන් තරම කියන්න ඕන. ශරීරය තුල අපිට ශරීරය ස්පර්ශ කරගන්න පුළුවන්. ඇස් දෙක පියාගෙන දැන් හරි අපි කියමුකෝ ආවා කියන එක තේරුණා කියන්නකෝ උරහිතට. නමුත් ඇඟිලි තේරෙන්නේ නැත්නම් ඇඟිල්ල පොඩ්ඩක් හොල්ලලා හරි බලන්න පුළුවන් නේද? නමුත් ආස්වාසිය සහ ප්‍රාස්වාසිය කියන එක ඒ විදිහට ස්පර්ශ කරන්න අමාරුයි. අන් ඒකින්ද මගේ යෝජනාව එහෙම හිත කනවනකොට පැනර කමක් නැහැ. ඒ එනකොට අර විදිහට භාවිතා කරන එක ඇත්තටම හොඳයි. එහෙම කරන්න පුළුවන් නම් උත්සාහ කරලා බලන්න ඕන. ඊළඟ තමයි අර බලාපොරොත්තු එක යන්නේ ඔබතුමීටම තේරෙනවා. ඒක ලොකු කරදරයක් කියලා. බලාපොරොත්තු නැතුව අපි අර අර හම්දුරු කෙනෙක්ට කියනවා මෙන්න මෙහෙම එකක්. අටපිරිකර විතරක් තියාගන්න කියලා. මේකේ තේරුම අපිට ඉන් එහාට දෙයක් තියාගත්තාම ඕක බරක්. ඕක තමයි අර ඕන නැති දේවල් ටික බාහිරින් ඉතුරු වෙන. ඊට වඩා අර Tamanට ඕම නාම කරන ඒ කාරණා ටික විතරක් තියාගත්තාම ඇති කියනවා. අන්න ඒ වගේ භාවනාවට ගිහිල්ලා වාඩි වෙනකොට බලාපොරොත්තු අනම්මනම් කියනව බාහිරින් එකතු කරගන්න වැඩි දේවල්. ඊට වඩා සලකන්න ඕන මම මේ ආවේ එක මොහොතක් සිහියෙන් ඉන්න. මේකේ තේරුම පෑම සිහියෙන් ඉන්නවා කියන එක නෙවෙයි. එක මොහොතක්. සහ එකක් එකතු කරනවා එච්චරයි. මේ එක මොහොතක් සිහියෙන් ඉඳලා තව එක මොහොතක් පුළුවන් නම් ඉන්න. එච්චරයි. එහෙම වුණාම අපිට අපි දාගෙන තියෙන ඉලක්කය අපිට ආසන්න ඉලක්කයක්, අපිට කිප්පු ඉලක්කයක්, අපිට දරන්න පුළුවන් ඉලක්කයක් වෙනවා. අන්න එහෙම වුණාම කිසි ගාණක් නැහැ. එහෙම වුණාම අපිට කිසි බරක් නැහැ, කිසි බලපෑමක් ඉන්නේ නැහැ. අපිට හරි ලේසියක් තියෙවි, පහසුවක් තියෙවි. ඉතින් මේ විදිහට ගන්න බලන්න සාමාන්‍ය ජීවිතයේදී අර භාවිතා කරනවා කියපු ඒ පරිපූර්ණ නගින ක්‍රමය ඇත්තටම බොහොම හොඳයි. බලන්නම් මේත් එක්ක තව තව දේවල් ඒ වගේ එකට එක්තු කර ගන්න බලන්න. සමහර විට ඒ අඩිය තියෙනකොට කකුල කොහෙද තියෙන්නේ කියන එක අහුවෙන්න පුළුවන්. ඊට පස්සේ අතින් අල්ලනවා නම් කොහේ තැනක් ඒ අහුවෙන තැනක් අහුවෙන්න පුළුවන්. ඊට පස්සේ අර ඉස්සෙල්ලා රාම කෙනෙක් වගේ රත්තු ගන්නකොට වගේ එක්කොස්ස අහුවෙන ගානක් කියන්න පුළුවන්. එහෙම නැතිනම් මොනවා හරි උයනවා නම් කපනවා කොටනවා නම් ඒවා කපනකොට අර ඒක කැපෙන සද්දයක් එන්න පුළුවන්. අතට දැනෙන දැනීමක් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ මොන මොනවා හරි ටිකක් ග්‍රහණය කරගන්න බල. ඒ වගේ ඇහෙන සද්දයක් තියෙන්න පුළුවන්. ඒ වගේ තියෙන සීතලක් හෝ අනේ වගේ මොකක් හරි ස්පර්ශයක් තියෙන්න පුළුවන්. එහෙම එහෙම අර මතුවෙනදී අල්ල ගන්න බලන්න. ඒ ඒක අපි මතු කරලා අල්ල ගන්න නෙවෙයිනේ මේ යන්නේ. මේ යන්නේ ස්වභාව ධර්මයේ තුල අපිව අපිව සනිටුහන් කරවනදී අපි සනිටුහන් කර ගන්නට යන්නේ. ආන් මේ වගේ දෙයකට ඇතුල් වෙන්න බලනම ඒක ඊට පස්සේ හොඳට මතක් කරගන්න. විශේෂයෙන්ම ඔබත් මේ කියපු හොඳ එකක් තියෙනවා. භාවනාව කරලා ඉවරලා මෙනෙහි කරා කියලා කිව්වා. අද මොකද කළේ කියලා. ඒක විශේෂයෙන්ම හොඳ වචනයක්. ඕක නොකඩවාම කරන්න ඕනේ. ඇත්තම කියනවා නම් මයින් ඇහුවොත් එහෙම අපේ හැමදෙරෝනේ භාවනා කරනවා සහ භාවනා කරලා ඉවරලා කලේ මොකද්ද කියලා මතක් කරනවා කියන මේ දෙකෙන් ඔබ වහන්සේ මොකටද වැඩිපුරම කැමැත්ත දෙන්නේ කියලා මම පැහැදිලිවටම කියනවා භාවනා කරනවා කියන එකට මම දෙන්නේ අංක දෙක. ඊට වඩා බොහොම හොඳ ප්‍රමුඛ ස්ථානයක් මම දෙන්නේ මොකටද? අද දින භාවනාවට මම මොකක්ද කළේ කියලා. ඊට පස්සේ ඒක සටහන් කරපු එක බොහොම හොඳම ඒ වගේ අර ඒ ඒ ඒ ඒ කරලා ඒ ඒ ලබාගත් අත්දැකීම් සටහන් කරපු ඒක ඊළඟ දවසේ භාවනාව කරන්න කලින් භාවිතා කරන්න භාවිතා කරන්නේ කියවන්න කියවලා ඒකට යන්න බලන්න සාමාන්‍ය ජීවිතය තුළදී ඔබද මෙය භාවිතා කරන දේවල් වලට සිහිය ගැට ගහ ගන්න පුළුවන් එකක් තියෙනවනම් ඒකට දාගන්න විශේෂයෙන්ම හිතනකොට මේ ඉස්සර කෙනෙක් වෙන්න ඕන අර නලාව වගේ අල්ලනවනම් අපි හිතමුකෝ ඒ නලාව අල්ලන වෙලාවක් තියෙනවනම් අම්මේ ඒ නලාව අල්ලන එක තැනක් අල්ලනකොට ඒක ඔබතුමියට හොඳට සිහියට ගන්න පුළුවන්. මොකද ඒක ඉඳලා හිටලා කරන හින්දා. එහෙම වෙලාවකම කරන්නේ නැහැ. ඉඳලා හිටලා. අනේ ඒ වගේ මම උදාහරණයක් දෙකක් කියන්නේ. ඒ වගේ මොන හරි ටිකක් සම්මිය දාගන්න බලන්න සිහියට. එතකොට ඒ හැම වෙලාවකම ඔබතුමියට තේරෙවි පසු කාලීනව මම පරයන්කයකට හෝ සක්කරකට ගියේ නැති වුණාට භාවනාවක් තමයි මේ කරලා තියෙන්නේ. ඒක මේවා කරමු බලාපොරොත්තු වෙන්නේ. සබන්සේ පොහොති අසරසන්ස්. නැතිවස්.